ආයුබෝවන් සුපුරුදු ආකාරයටම අදත් අපි ඔබේ ප්‍රියතම නාලිකාව ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබේ ලෙන්ගතුම වැඩසටහන වන කළුවර එළිය වැඩසටහන සමගින් ඔබත් සමග ඒකාත්මික වීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ත්‍රාසයේ බීතිය කුතුහලයේ දුගුත්සා ජනකත්වයේ වගේම සැබෑ සත්‍ය පිළිබඳව ඔබට මේ වැඩසටහන තුළින් බොහෝ කරුණු කාරණා දැන ගැනීමට හඳුනා ගැනීමට අවස්ථාව උදා වෙනවා කියලා. ඉතින් එවැනිම අවස්ථාවක අපි මේ සූදානම් වෙන්නේ ඔබට තවත් බොහෝ වටිනා කියන කරුණු කාරණාවන් රසක් සමග අද දවසේ කලෝරෙලි වැඩසටහන ආරම්භ කිරීමට. ඒ වෙනුවෙන් අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ශ්‍රී ටීවී මැදිරියට අදත් වැඩම කර සිටිනවා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේ මා මේ අවස්ථාවේදී নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. පසුගිය සති ගණනාවක් මුළුල්ලේම අපි කතා කළා මිනිස් ජීවිතය වලට කොහොමද බලපාන්නේ මේ গুপ্ত බලවේග අමනුෂ්‍ය බලවේග පිළිබඳව. එතනදී විශේෂයෙන්ම වැදගත්ම කරුණු කාරණා වෙන්නේ ජීවත්ව සිටින අවස්ථාවේදී සහ ඉන් අනතුරු මියගිය අවස්ථාවේදී මේ මිනිස්යාට මේ গুপ্ত බලවේග ක්‍රියාත්මක වන ආකාරය. අපි හඳුනන්නේ වැඩි දිනාගේ දුරකතන ඇමතුම් මත අද දවසේ අපිට හිතුණා මේ වැඩසටහන තුලින් විශේෂ මාතෘකාවක් යටතේ කතා කිරීමට මොකද අපේ හැමෝටම මේ බොහෝ දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ හැම අවස්ථාවෙදී මේ මේ වෙන විට යම් යම් අත්විඳීම් ලැබමින් සිටිනවා මේ গুপ্ত බලවේග තුල. මේවෙන් කොහොමද ගැලවෙන්නේ කියන මතේ ඉන්නවා. බොහෝ දෙනා මේ වෙනුවෙන් විවිධ ආකාරයේ අයාලේ යෑමක සිදු වෙනවා මොකද නොදැනුවත්කම නිසා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේගෙන් මේ පිළිබඳ ධර්මානුකූලව උපදේශයක් ලබා ගැනීම මම හිතනවා බොහෝ වැදගත් වෙනවා කියලා. එවැනි තත්වයන්ට පත් වී සිටින සෑම දෙනාටම. ඉතින් ඒ විශේෂයෙන්ම අපේ හාමුදුරනේ තියෙන්නේ මේ නිවෙස්වල අපි දන්නවා අඳුරු තැන්වල එහෙමත් නැත්නම් බොහෝ අවස්ථාවලදී වැසිකිලි කැසිකිලි වලවල් අසල එහෙම නැත්නම් වහලේ සීලිම අසල එහෙමත් නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් කාමරවල නිතර දෙවේලේ විවෘත කරන්නේ නැති කාමර වැනි දැන් ස්ථානවල මෙන්න මේ තැන්වල ඒ වගේම පිළිකණු අසල මේ වගේ තැන්වල තමයි බොහෝ වෙලාවට මේ අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් සමහර අවස්ථාවදී මෙවැනි තැන් වලින් විවිධාකාරයේ ගන්ධයන් නිකුත් වෙනවා කියන එකත් අපි වඩාත් හොඳින් දැනුවත් කළා. අපේ හාමුදුරනේ මේ බොහෝ දෙනා කියනවා මෙන්න මේ ගන්ධයන් පැමිණෙනවා. මෙවැනි අවස්ථාවලදී මේවා පැමිණෙන්නේ යම්කිසි ආකාරයක වෙලාවක. එහෙම නැත්නම් හන්දෑ යාමේ. නැත්නම් බොහෝ වෙලාවට ඉර නගින යාමේ. මෙන්න මේ වගේ අවස්ථා එහෙම නැත්නම් රාත්‍රියේ. මෙන්න මෙවැනි අවස්ථාවේදී අපේ නිවසෙත් මේ වගේ අවස්ථාවක් ඇති වුණා. අපේ හාමුදුරනේ කුමක්ද මේ සඳහා කරන්නේ කියන වගේ තමයි තියෙන්නේ. අපේ හාමුදුරන්ගෙන් මම මුලින්ම මේ සම්බන්ධව උපදෙසක් ලබා ගැනීමට සූදානම් වෙන්නේ බොහෝ දිනාගේ මිල්ලීම පිට මේ මෙවැනි අවස්ථාවේ තත්ත්වයක් ඇති වෙනවා නම් කෙනෙක්ගේ නිවස තුල එහෙම නැත්නම් තමන්ගේ ඉඩම තුල කුමක්ද මේ සඳහා සුදුසුම දේ කියලා අපේ හාමුදුරනේ ඔව් හැම දිනාටම තිරුවන් සරණයි. ඇත්තෙම මං හිතන්නේ අපි ඔබට වැඩසටහන් ගණනාවක් තිස්සේ මේ අමනුෂ්‍ය වදුර මේකට ග්‍රහණය වෙන්නේ කොහොමද මේ අමනුෂ්‍ය කොයිතරම් භයානකද මෙවැනි තොරතුරු රැසක් අද අපි කතා කරා. ඒ නිසා අද දවසේ අපි උත්සාහයක් ගන්නේ ඔබට මේ අමනුෂ්‍යයන්ගෙන් යම් උවදුරක් උපද්‍රවයක් අනතුරක් සිදු වෙනවා නම් ඒවෙන් කොහොමද අපි බේරෙන්න උපක්‍රම සොයාගන්න. එතකොට මේ අතර දැන් අපි සාමාන්‍යයෙන් ගමු ඔබ කුලිය නිවසක ඉන්න කෙනෙක් කියලා අපි හිතමු. දැන් ඔබ කුලියට නම් ඉන්නේ. ඒ කුලිය නිවසට ඔබ නොදැනුවත් හෝ ඔබ එතනට ගියාට පස්සේ ඒ භූමිය සමහර වෙලාවට එතන එක්කෝ වහබීලා හරි බෙල්ලි වැලදාගෙන හරි සමහර ගෙවල් තියෙනවා මේ වගේ කාටවත් ඉන්න බැරි තැන් එක්කෝ ඒ ගෙදර මිනිමරලා සමහරලාට ඒ වගේ මිනිමැරුම් වෙලා අපරාධ වෙලා කාටවත් ඉන්න බෑ ඒ ගෙදරට එන එන කෙනාට අර ඉන්න අමනුෂ්‍ය බලවේග කරදර කරන බලපෑම් කරන තත්ත්ව තියෙනවා අපි ගමු ඔබ නොදැනුවත් ඔබ පත්තරේ දැකලා හරි යම් කිසි හේතුවක් නිසා එවැනි තැනක පදිංචියට හරි යම් මට්ටමින් ගියා නම් ඔබට එතන මේ පිරිත් කියාගෙන එතන ආරක්ෂා කරගෙන ඉන්න උත්සාහ ගන්නවට වඩා ලේසිම දේ තමයි ඔබට එතනින් මගහැරලා යන්න පුළුවන් නම් එතනින් යන එක. ඇත්තටම ඒකට හේතුව දැන් අපි ගත්තාම බුද්ධ දේශනාවක බුදුරජාන් වහන්සේ පෙන්වන දැන් භික්ෂුන් වහන්සේලාට වස් සමාදන් වෙන්න බුදුරජාන් වහන්සේ වස් කාලය තුල සුදුසු තැනක ගිහින් වස් සමාදන් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ වස් සමාදන් වෙච්ච තැන්වලදී ඒ වස් සමාදන් වුණාට පස්සේ වස් කාලය තුල එතනින් අර දින කීපයකට දින 6ක කාලයක් පෙන්නනවා සත්හාධිකරණයෙන් යනවා කියනවා. එතකොට මේ දින 7ක් ඇතුළත මං ආපහු මෙතනට එනවා කියන අරමුණෙන් කොහේ හරි ගිහිල්ලා චාරිකාවේ හරි ගුරුවරයෙක් හම්බෙන්න හරි විනය ගැටලුවක් විසඳ ගන්න හරි ගිහිල්ලා ආයෙමත් එතනට එන්න ඕනේ. ඒක තමයි මිනේ. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි යම් තැනක ඔබ නොදැනුවත්ව ගිහින් වස් සමාදන් වෙනවා. ගල්ලෙනක් වෙන්න පුළුවන්, ගහක් යට වෙන්න පුළුවන්, කොහේ හරි වනාන්තරයක වෙන්න පුළුවන්. තනක් මට මේ වස් කාලේ ඉන්න සුදුසුයි කියලා වස් සමාදන් වෙනවා. හැබැයි එතන වස් සමාදන් වුණාට පස්සේ දැනගන්නවා දවසක් දෙකක් යනකොට එතන ඉන්න අමාරුයි බොහොම දරුණු අමනුෂ්‍ය බලවේගයක් ඉන්න තැනක්. සමහර ගල්ලෙන් තියෙනවා මහා දරුණු යක්කු යක්ෂයෝ මේ ගල්ලෙන් ඇසුරු කරගෙන ඉන්න අමනුෂ්‍යයෝ. ඊළඟට සමහර දැන් ওই ජාතක කතා අධ්‍යයනය කරනකොට පේනවා සමහර ගස් ඔක්ෂ මේවා විමාන කරගත්ත දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයට අර ගහේ හෙවන ඒ ඒ සීමාව තමයි Tamanට උරුම වෙච්ච තැන. එතකොට මේ ගහ ඇතුළට ආවට පස්සේ ඒ කෙනාව ගොදුරු කරගන්න පුළුවන්. එතකොට ওই ජාතක කතාවල තියෙනවා මේ අමනුෂ්‍ය උපක්‍රමශීලීව අඬ ගහලා කොහොම හරි අර තමන්ගේ සීමාවට ගහ ඇතුළට ගන්න කරන්න උත්සාහ කරනවා. යම් යම් චිත්‍ර රූප. ඔව් යම් චිත්‍ර රූප මවලා මෙතනට එන්න මේ බොහොම සැපසේ ඉන්න පුළුවන් මෙතන ගිමන් හරින්න පුළුවන් මේ වගේ අඬ ගහලා වෙස් වලාගෙන තමන්ගේ අර ගොදුරු සීමාවට ගන්න උත්සාහ කරනවා. අර සීමාව ඇතුළට ආවට පස්සේ අමනුෂ්‍යයට ඕන දෙයක් කරන්න අවස්ථාවක් එනවා. එතකොට මේ වගේ සිදුවීම් ඔය ජාතක පොත් අහසේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නොදැනුවත්ව දරුණු අමනුෂ්‍යයෝ ඉන්න තැනක ගිහින් වස්වැසුවොත් භික්ෂුවක් තමන්ට තේරෙනවා නම් මෙතන දරුණු අමනුස්සයෙක් ඉන්න තැනක් කියලා මහණෙනි ඉක්මනට එතනින් යන්න කියනවා. වස් කැඩෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න වස් සමාදන් වෙච්ච භික්ෂුවක් මෙතන දරුණු අමනුස්ස බලවේගයක් ඉන්නවා කියලා කල්තියා දැනගෙන ඉක්මනින් එතන මගහැරලා වෙන දිහාවකට ගියා කියලා තමන්ගේ වස් කැඩෙන්නේ නැහැ කියනවා. මොකද ඒක තමන්ගේ ජීවිතේට ආරක්ෂාව පිණිස කරගන්න දෙයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ දැන් ඔය අනාගත බය කියලා සූත්‍ර දේශනාවක බුදුරජාන් වහන්සේ පෙන්වනවා මහණෙනි හැම වෙලාවෙම අනාගතය ගැන බයක් උපදව ගන්න කියනවා. කොයි වෙලාවෙ මාව දරුණු අමනුස්සයෙකුට ගොදුරක් වෙයිද දන්නේ නැහැ. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේ කරා යනවා කියලා උත්සාහයක් ගන්න කියනවා. ඉතින් ඒ නිසා අපිට දැන් මිනිස්සෙක් නම් අපිට වෛර බඳින්නේ අපිට යම් කිසි නීති මාර්ගෙන් හරි පොලිසිය එක හරි ගිහිලා එන්ට්‍රියක් දාලා හරි මොන හරි දෙයක් කරගන්න පුළුවන්. අඩු ගන්න ගිහින් කතා කරලා වැඳලා හරි අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා මොකක් හරි Tamanට බේරෙන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්. නමුත් අමනුස්සයෙක් වෛර බැන්දොත් දරුණු අමනුස්සයෙක් ඒ පුද්ගලයාගෙන් කොයි විදිහට මේ දරුණු අමනුස්සයා පරිගණීද මොන වගේ උපක්‍රම යොදයිද මොන වගේ ප්‍රශ්න ඇති කරයිද අපිට හිතාගන්න බෑ. ඒ නිසා නොදැනුවත් යම්කිසි දරුණු අමනුස්සයෝ ඉන්න තැනකට ගිහිල්ලා ඔබ කුලී නිවසක හරි පදිංචියට ගියොත් ඔබට ඉක්මනින් එතනින් යන්න පුළුවන්කම තියෙනවා නම් ඔබ එතනින් වෙනත් දිහාවකට යන එක තමයි සුදුසුම ක්‍රමය. නමුත් අපි දැන් ඒ කිව්වේ නොදැනුවත්ව තැනකට ගියාට පස්සේ නමුත් අපි ගමු ඔබ ඉන්න නිවසට වැනි කරදරයක් ඇති වුණා කියලා. තමන් සමහරලාවට තමන් ඒක සල්ලි දීලා අරගෙන. අපි ගමු තමන් ලක්ෂ ගාණක් වියදම් කරලා ඉඩමක් ගයක් මිල දීලා ගත්තා. දැන් ගත්තට පස්සේ එකපාරට මේක විකුණලා දාලා යන්නත් බෑනේ. ලොකු මුදලක් යට කරලා. තමන්ට අර අමනුෂ්‍යයෙන් කරදර ආවත් දැන් කරන්න දෙයක් නැහැ. මෙතනට වැටුණාට පස්සේ ජීවත් වෙන්න වෙනවා. අන්න එහෙම තත්වයක් යටතේ නම් ඔබ ඉන්නේ. ඔබ විශේෂයෙන් කල්පනා කරන්න අර අමනුෂ්‍යයන්ට බලවත් වෙන්න බැරි වෙන විදිහට ඔබ ධර්මයෙන් බලවත් වෙන්න උත්සාහයක් ගන්න ඕන. ඒකෙදි ඔබ වෙනදා ඔබේ ජීවිතයේ ගත කරපු ඉරියව් තුලම ඉන්නේ නැතුව ඔබ ඒ නිවස තුල බොහොම වැදගත්ම දේ තමයි ඒ භූමිය ඉඩම නිවස පිරිසිදුව තියා ගැනීම. බොහෝ වෙලාවට ඔය අමනුෂ්‍යෝ පාළු වෙච්ච ගෙවල් වල පාළු වෙච්ච ඉඩ කඩ ඊළඟට අඳුරු තැන් ඒ වගේ තැන් තමයි ඇසුරු කරගෙන ඉන්න උත්සාහයක් ගන්න. ඒ නිසා හොඳට ඒ නිවසගේ මේවා හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඔය සුවඳ දුම් ටිකක් වගේ නිතර උදේ හවස ගෙවල් වලට අල්ලන්න. එතකොට ඒ වගේ අමනුෂ්‍ය කරදර තියෙනවා නම් උදේ හවස සුවඳ දුම් ටිකක් අල්ලන්න. ඊළඟට ඔබ දිනපතා තමන්ගේ අර සාලි හරි එක වෙනම කාම්බරයක් වෙන් කරගන්න පුළුවන් නම් තමන්ට එහෙම ඉඩ කඩ තියෙන ගයක් නම් වෙනම කාම්බරයක් බුදු මැදුරක් හැටියට වෙන් කරගන්න. ගේ එළි කාම්බරේ වගේ නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් සමහරට කාම්බර දෙකක් තුනක් තියෙන නිවසක් නම් සාලි හරි තමන්ට බුදුන් වඳින්න පුළුවන් පොඩි තැනක් වෙන් කරගන්න. එහෙම වෙන් කරගෙන අඩුම ගානේ දවසට විනාඩි 15ක් 20ක්වත් දිනපතා ඔබ තුනුරුවන් වන්දනා කරන්න තමන්ගේ ජීවිතය යොදා ගන්න. ඇත්තෙම දැන් අපි ගමු එහෙම කෙනෙක් තුනුරුවන් වන්දනා කරලා බුදුන් වඳිනවා නම් ඊළඟට දෙවියන්ට ආරාධනා කරලා රතන සූත්‍රයේ, කර්ණීමිත සූත්‍රයේ වගේ දේශනාවක් සජ්ජායනා කරනකොට මේ රතන සූත්‍රය කියන්නේ බොහොම බලගත් දේශනාවක්. ඇත්තෙම රතන සූත්‍රය ගැන ওই අට කතාවල සඳහන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය. එතකොට මේ විශාලා මහනුවර ඇතිවෙච්ච තුන් බියේදී දරුණු අමනුෂ්‍ය විශාල පිරිසක් විශාලා මහනුවරට එකතු වුණා. ඒකට හේතුව අර දුර්භික්ෂය නිසා දහස් ගණන් මිනිස්සු මැරෙනවා. මැරිලා මේ මැරෙන මිනිස්සු තැන් තැන්වල කුණු වෙවි කුණු වෙවි යනවා. මේ මල කුණු ආහාරයට ගන්න අමනුෂ්‍යෝ අර නගරයට ඇවිල්ලා අර මලමිනි වලට ඒව ආග්‍රහණය කරනවා, තමන් ආහාර කරගන්නවා. ඒ නිසා මේ දරුණු අමනුෂ්‍යයන් නගරේ පිරීලා ඉතිරිලා ගියා හැබැයි බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරනකොට ඒ අට කතාවේ සඳහන් වෙනවා මේ නගරේ හිටපු අමනුෂ්‍යයෝ ආපසු නොබලා සීසීකට දිව්වා කියනවා. එතකොට ඒ වගේ මේ දේශනාව බොහොම බලගතුයි. අපේ හැමතුරු මේ රතන සූත්‍රය කියන්නේ මේ කිසිම මන්ත්‍රයක් නෙමෙයි අපේ හැමතුරු මේ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය. ඇත්තෙන්ම මං හිතන්නේ රතන සූත්‍රයේ අර්ථය තේරුම් ගත්තා නම් රතන සූත්‍රයේ තියෙන්නේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවක සංඝයාගේ ගුණ. තුනුරුවන් ಗುಣ ගැන ඇතුළත් සත්‍යක්‍රියාව. මේ දේශනාව මම හිතන්නේ අපි වෙනම ගාතාවෙන් ගාතාව අපි ඉදිරියේ බලලා වෙනම වැඩසටහනක් කරමු. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ ওই දේශනාව දේශනා කරනකොට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ට ආරාධනයක් කරනවා. සාමාන්‍ය මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙන මේ ලෝක ධාතුවේ ඉන්න දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල දෙව් බමුන්ට විතරක් නෙමෙයි. කෝටි ලක්ෂයක් සක්වලේ කියන්නේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියලා ධර්මයේ විස්තර වෙනවා. මේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේම දෙවියන් බ්‍රහ්මයන්ට ආරාධනා කරා මේ බුදුරජාණන් වහන්සේගේ තුනුරුවන් ආඥාවක් මේක. ආඥා දේශනාවක් හැටියට සඳහන් වෙනවා. මේ තුනුරුවන්ගේ මේ සත්‍යක්‍රියා ආඥා දේශනාව පිළි අරගෙන මේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් උදව් උපකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝමින් කරපු දේශනයක් හැටියට සඳහන් වෙන්නේ. එතකොට ওই දේශනාව බොහොම බලගතුයි. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන් තමන්ගේ නිවසක බුදුන් ඇඳලා රතන සූත්‍ර මේක පිරිත්පටිය දාන්න පුරුදු වෙන්න එපා. දැන් බොහෝ වෙලාවට කම්මැලිකමක් තියෙනවනේ. පිරිත් කියන එක ඒක කවුරු හරි එක්ක ගෙන්නලා පිරිත කියෝගෙන ඔක අහගෙන ඉන්න ඒක කැමතියි. තමන් පිරිත් පොතක් පෙරලලා තමන් බුදුන් ඇඳලා තමන්ට හරියට උච්චාරණය බැරි නමුත් අපි සද්ධාවෙන් බුදු ගුණයක් සජ්ජහායනා කරනකොට අපිට මේ වචනයක් දෙකක් වැරදුනා කියලා අපිට ඒක මේ කවුරුත් අපෙන් පරිගන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ මේ සද්ධාවෙන් බුදුන් අඳිනකොට ගාතාවක් වැරදුනා කියලා කාගෙන් පරිගන්නේ නැ කෙනෙක් නැහැ. ඒ නිසා තමන් මේ පිරිත් කියන්න බය වෙන්න අවශ්‍ය වෙන්න ඕනේ ඔබට පුළුවන් හැටියට ඔබ සජ්ජහායනා කළ බොහොම සද්ධාවෙන් මම මේ තුනුරුවන් ගුණ සජ්ජහායනා කරන්න. අන්න ඒ විදිහට හඬ නගා පිරිත් කියන්නේ. එතකොට මේක නිකන් පිරිත් පටිය දාන්න ඊළඟට රැයට පිරිත් දාලා නිදා ගන්න මේ මට්ටමට පුරුදු වෙන්න එපා. සමහරු ඉන්නවා දැන් අර කැසට් එක ඉස්සරහින් වතුර වීදුරුව තියලා ඉවර වෙලා පිරිත් පටිය දානවා. ඊට පස්සේ පිරිත් වෙන්නේ අර කැසට් එකේ. ඒකට මේ මට්ටමට කපටි ජීවිත ගත කරලා මේ වගේ ආරක්ෂා වුණත් කපටි ක්‍රම වලට හොයන්න යන්න එපා. තමන්ම උත්සාහයෙන් උනන්දුවෙන් ඔබ පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා ඉවර වෙලා ඇත්තෙම වැදගත්ම දේ තමයි පිරිත් පැන් එකක් පෙරලා බුදුන් වඳින තැන තියන දවසක. තමන්ම තුන් සූත්‍රය කියලා රතන සූත්‍රයේ, කරණීයමිත සූත්‍රයේ, මහා මංගල සූත්‍රය බොහොම බලගත්ම දේශනා තුනක්. අපේ පැරණෝ ඉස්සර ඉඳන් ওই ආච්චිලා සියලා තුන් සූත්‍රය තමයි නිවෙස්වල බුදුන් ඇඳලා තුන් සූත්‍රය තමයි කියන්නේ. මහා පිරිත කියලා හඳුන්වන්නේ නැහැ ඇත්තෙම මේ තුන් සූත්‍රය කියලා අර පිරිත් පැන් ටික හවසට ගේ වටේට ඉහලා දාන්න. මෙහෙම දවස් ගාණක් යනකොට අර භූමියේ පරිසරයේ ඉඩමේ ගෙවල් වල යම් අමනුෂ්‍ය බලවේගයක් එහා මෙහා යනවා නම් ඔය අමනුෂ්‍යව රැඳෙන්නේ ඒක එක දවසින් දෙකෙන් නැති වෙන්න පුළුවන්. නමුත් සති දෙකක් තුනක් ඕක දිගට කරගෙන යනකොට අර අමනුෂ්‍ය එහෙම මගහැරලා යනවා. ඒ නිසා මේ වගේ සරල ක්‍රම තියෙනවා අපිට. ඒ නිසා මෙවැනි ක්‍රමවේදයකට ජීවිතේ හැඩගස්ස ගන්න ඔබේ නිවසේ වැනි වදුරක් තියෙනවා නම් වැදගත්ම දේ තමයි පළවෙනිම දේ තමයි ඔබ නිවසේ බුදුන් අඳින්න පුරුදු වෙන්න, gedara පිරිසිදුව තියාගන්න. ওই සුවඳ දුම් ටිකක් මේ වගේ හොඳට හඳුන් කුරුදුම් ටිකක් හරි ගේ වටේ අල්ලලා ගේ පිරිසිදු කරලා මේ භූමිය පිරිසිදුව තියාගන්න. මොකද අර අපිරිසිදු දුර්ගන්ධය සමහරලාවට ওই තියෙන දුගඳත් එක්ක අමනුෂ්‍ය ඒවට ආස කරනවා. අමනුෂ්‍ය ඇදිලා එනවා. ඊළඟ දේ තමයි අමනුස්ස කරදරයකට ගොදුරු වෙලා නම් අනිවාර්යයෙන්ම ඒ නිවෙස්වල ඔය මස් මාළු බදින ඒවා, බිත්තර බදින ඒවා, පුලුටු බදින ඒවා මේවා නවත්තන්. මොකද ඒවත් එක්ක මොන්න පිළිවෙත් රැක්කත් වැඩක් නෑ. මොකද අමනුස්සයට ආහාර එතන තියෙනවා. මොකද අමනුස්සය ඇදිලා එන්නේ පුළුටුවලට දැන් බලන්න ඔය ඔය ඔය කොඩිවින කරන තැන්වල සමහරලාට ඔය අමනුස්සය ගැන ඔය මන්තර ගුරුකම් කරන තැන්වල උන්ට දොළපිදේනි දෙනකොට ඉල්ලන්නේම මොනවද බලන්න. අපිට ගොඩ මස් දියම් දිය මස් දියම් බිත්තර බැදලා ඕනේ පුළුටු ඕනේ අමනුස්සය ඉල්ලන්නේ මොවා. එතකොට මේවා ඒ නිවසේ නිතර මේවා බැදෙනවා නම් මේවා හදනවා නම් අර මස්මාළු මේවට නිතර තමන්ගේ නිවසේ මේවා පුච්චනවා බදිනවා මේවා කරනකොට කොච්චර පිළිත් කිව්වත් වැඩක් නෑ අර අමනුෂ්‍යයට එතන ආහාරයක් තියෙනවා. අමනුෂ්‍යයා මෙතන අතහැරලා යන්නේ ඒ නිසා අමනුෂ්‍ය බලවේගවලදී බොහෝ දුරට ඔබ තමන්ගේ නිවස භූමිය පිරිසිදුව තියාගෙන බුදුන් වඳිනවා වගේම ඔබ නිර්මාංශ වුණොත් ඔබට ඉක්මනින්ම මේවෙන් බේරෙන්න මග හැරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි හැමෝටම මේ විශේෂයෙන්ම මේ ආලෝකයත් හරි වැදගත් වෙනවා නේද? ඒ කියන්නේ අඳුරු තැන් දුර වෙලා සූර්යාලෝකය හොඳට වැටෙන විදිහට ජනේල දොරවල් විවෘත කළා සුළඟ හොඳට නිවස තුළට ඇද බැඳ ගැනීමට හැකියාව තියෙනවා නම් අපි හැමෝටම ඒ වගේම දුම් ඇල්ලීම, කහ වතුර ඉසීම මේ වගේ දේවල් උනුත් අපි හැමෝටම මම හිතන්නේ ගොඩාක් දුරට මේ අමනුෂ්‍යයෙන් පළවා යෑමට. ඒ කියන්නේ උන්ට උන්ට අවස්ථාව උදා වෙන්නේ නැහැ. එතකොට අර පිරිසුදුද භාවය නිසා සුපිරිසුදු භාවය නිසා ඔවුන් හැම අවස්ථාවෙම මේ පරිසරය අක කැප වී යනවා. ඔවුන්ට ඒතකොට ඒ අවස්ථාව උදා වෙනවා. ඒ තුලින් වෙනත් ස්ථානයකට ගමන් කිරීමට. එහෙම නේද අපේ ආමුදුර? ඔව් ඇත්තෙම දැන් සමහර වෙලාවට දැන් අපි ගමු සමහරු පිං බලාපොරොත්තු වෙන්න ඉන්න අය නා. ඇත්තෙම අපි නිවෙසක අපි නිතර අපේ මිය පරලෝකීය ඥාතීන් වෙනුවෙන් අපි යම් අපි ගමු හත් දවසෙන් අපි පින්කම් කරනවා තුන් මාසෙන් අවුරුද්දෙන් ඒ වගේ විශේෂ පින්කම් කරලා පින් දෙන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්. මොකද පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන් බොහෝ වෙලාවට ඒ තමන්ගේ දරුවෝ, ගෙවල් දොරවල් ඥාතීන් හොයාගෙන පින් ගන්න බලාගෙන එනවා. එහෙමයි. ඒක ධර්මයේ තිරෝකුඩ සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ උදේ හවස නිතර නිතර මේ මැරිච්ච දෙමව්පියෝ ඥාතීන් සහෝදරයෝ සිහි කර කර ගෙදර අඬන්න වැළපෙන්න පුරුදු වෙන්න හොඳ නැහැ. එතකොට ඒ අයට එතනින් මිදිලා යන්න පුළුවන්කම තිබුණත් අර ඒ අයට අඬ ගහනවනේ. අනේ අපි ළඟට එන්න අපි මෙහෙම අසරණයි එක්කෝ gedara රණ්ඩු වෙලා දැන් සමහරු ඉන්නවා. තමන්ගේ එක්කෝ මිනිස්සයාගෙන් ගුටි කහලා ගිහිල්ලා දුක් ගැනවිල්ලා කියන්නේ තර මැරිච්ච තාත්තගේ පින්තූරෙට. ගිහින් කියනවා අනේ තාත්තේ තාත්තටවත් පේන්නේ නැද්ද මූ මට වද දෙනවා තාත්තවත් ඉන්න තැනකට මාව ගන්න කියනවා. කියලා තමන් ගෙනියන්න කියලා රමනුස්සයට කියනවා. එතකොට අපි ගමු මැරිච්ච කෙනෙකුට මිය පරලව ගිය කෙනෙක් අපි ගමු යම් කිසි දුගතියක ඉන්නවනම් අපි ගමු බොහොම බලවත් අපි දන්නේ අපි නිකන් හිතමු එහෙම යම් කිසි දුගතියක ඉන්න කෙනෙකුට අමනුස්ස ලෝකෙක වගේ ඉන්නවනම් එයාට අඬ ගහලා කියනවා මාව අරගෙන යන්න කියලා. ඒ වැනි දෙයක් මේ කරන්නේ. ඊළඟට සමහරු පිහිට ඉල්ලනවා. අර දැන් මිය පරලව ගිය කෙනෙක් ඇත්තෙන්ම අසරණයි. ඔහු සුගතියේ දිව්‍ය ලෝකේ ගියා නම් ආයි ඔහු මේ පැත්ත බලන්නේ නමුත් මිය පරලව ගිය කෙනෙක් බොහෝ වෙලාවට ගෙවල් දොරවල් ඉඩ කඩන් දරුවෝ මේවා ගැන ආසාවෙන් මැරිලා අමනුස්ස ලෝකික වගේ ඉපදුනොත් ඒ අය අන්ත අසරණයි. එතකොට එහෙම කෙනෙක් කොහොමද දැන් අපි පින් කරලා පින් දෙන්නේ ඔහුට අපින්ම පින් දීලා ඔහුගේ ජීවිතේට සාපිපාසාව නැති කරගන්න සූපත් වෙන්න කියලා අපි පින් දෙනවා. එතකොට අපි යාව සූපත් කරන්න අපි පිහින් දෙන ගමන් අපි යාගෙන් උදව් ඉල්ලනවා. අපිට උදව් කරන්න අපිට මේ ප්‍රශ්න තියෙනවා අපි මේ නිදහස් කරලා දෙන්න අපිට මේ කරදර එනවා. එතකොට අපිට තියෙන කරදර අර ඔක්කොම නිකන් ගිහිලා පැමිණිලි කරනවා වගේ අර මැරිච්ච තාත්තගේ අම්මගේ කාගේ හරි ෆොටෝ එකක් ළඟට ගිහිලා අපි කියන්න පෙළඹුණාට පස්සේ ඒක ඒ අයට එතනින් මිදිලා යන්න බාධාවක්. ඊළඟට නැති කරදර දැන් ඒ වැනි කෙනෙක් පින් අරගෙන මිදිලා යන්න පුළුවන්කම තියෙද්දී ඔබ ඔවැනි දේවල් කරනවා නම් ඔහුට මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඔහු ආයිමත් අර අතනට ඇදලා ගන්න උත්සාහය. ඒ නිසා නැති අමනුෂ්‍ය කරදර වලට ලක් වෙනවා එවැනි දේවල් තුලින්. ඊළඟ දේ තමයි දැන් සමහරුන්ගේ පුරුද්දක් තියෙනවා මේ gedara උදේ හවස මිය පරලව ගියාට පින් දෙනවා නම් කිය කිය. දැන් මොකද්ද කරපු පින? දැන් පින් දෙන එක හොඳයි. දැන් අපි ගමු අපි හත් දවසෙන් ලොකු දානයක් දීලා මිය පරලෝ ගියායට අපි නම් වශයෙන් සිහිපත් කළ පින් දෙනවා. අපි ගෙදර බණක් කියවනම් අන්න බණ අවසානයේ ස්වාමින් වහන්සේලා මිය පරලෝකයේ ඥාතීන්ගේ නම කියලා පින් දෙනවා. ගෙදර දානයක් දුන්නා නම් ඒ දානයේ අවසානයේ සාංගික දානමේ පින මිය පරලෝකයට අනුමෝදන් කරනවා. එතකොට අපි ඒ වෙනුවෙන් යම්කිසි ලොකු පිනක් කරාට පස්සේ අපි පින් දෙනවා. නමුත් කරපු පිනකුත් නෑ මේ නිදාගන්න ගිහිල්ලා සිහි කරනවා අනේ අපේ මිය පරලෝකයේ මේ අම්මා තාත්තා මේ පින් අරගෙන මොකද්ද පින නිදාගන්න එකද <laughs> එතකොට මේ වගේ සමහරු උදේ නැගිටපු ගමන් එහෙම සිහි කරනවා එක්කෝ අර ෆොටෝ එක ළඟට ගිහිල්ලා නිකන් වැදලා අනේ මේ මේ පින් අරගෙන මේ සුවපත් වෙන්න ඕන මේ අපේ හිතේ අවංකව මිය පරලොව ගියාට පස්සේ Tamanට ආදරයක් තියෙනවා සෙනෙහසක් තියෙනවා පිය විප්පයෝග දුක කියන එක අපිට දැනෙනවා ඒක හරි. නමුත් අපි දැනගන්නට ඕනේ අපි පිනක් කරන්නේ නැතුව මේ උදේ නැගිටපු ගමන් සමහරට කුණු කෙල පිටින් අර පින්තූරේ ළඟට ගිහිල්ලා පින් දුන්නාට මොකද්ද කරපු පින අපි? එතකොට මේ වගේ ගන්න පිනක් නැහැ. නමුත් උදේ නැගිටලත් එතනට ගිහිල්ලා සිහි වෙනවා. ආයි දවලුත් ගිහිල්ලා එතනට ගිහිල්ලා පින් දෙනවා. ඊළඟ රැය නිදා ගන්න ගිහිල්ලත් ඇඳලා ඉවරලා පින් දෙනවා කරපු පිනක් නැහැ. එතකොට ඒ අයට කරපු පිනකුත් නෑ නමුත් නිතර නිතර මිය පරලව ගියා ඒව නම් වශයෙන් කිය කියා කිය කියා එහෙම කතා කරන්න අඬ ගහන්න දුක් ගැනවිලි කියන්න ගියාට පස්සේ නැති කරදර වුන්ගෙන් එනවා. අන්න ඒ නිසා ඔබ නිවසේ අනිත් වෙලාවට බුදුන් ඇඳලා පින් දෙනවා නම් මම නම් හිතන්නේ හොඳම දේ තමයි නම කිය කිය පින් දෙන්න එපා. බුදුන් ඇඳලා පින් දෙනකොට පොදුවේ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. කවුරු හරි පින් ගන්න පුළුවන් හැම ඥාතියෙක්ම පින් ගන්න. වර්ග પરම්පරාවල් වල සියලු ඥාතීන්ට පොදුවේ පින් දෙන්න. එතකොට මේක තමයි අපිට <clears throat> එදිනෙදා ජීවිතේ ඔබ බුදුන් ඇන්දට පස්සේ අපි දෙවියන්ට පින් දෙනවනේ ආකාසට්ටාජ බුම් මට්ටා කියලා දෙවියන්ට පින් දෙනවා. දෙවියන්ට පින් දීලා අපි මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙනවා. එතකොට ඔබ දිනපතා පින් දෙනවා නම් සියලු ඥාතීන් වෙනුවෙන් ඉදම් මේ ඥාතීනං හෝතෝ කියලා එහෙම පින් දෙන්න. ඒ ඇරෙන් අර මැරිච්ච අයගේ නම් කිය කී කතා කර කර අඬගගහ ලොකු පිනක් කරන්නේ නැතුව එහෙම කතා කරන්න එපා නිවෙස් වලට. ඒකෙන් වෙන්නේ නැති අමනුෂ්‍ය කරදර වලට ලක් වෙන්න පුළුවන්. එහෙමයි. අපේ හැමෝටම දැන් සමස්තයක් විදිහට ගත්තාම බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ මේ විදිහට මේ බුදුන් වඳින පිටත් පින්දීම තුලින් අනවශ්‍ය කරදර ඇති වෙනවා කියලා. බොහෝ දෙනෙක් සමහරට කියනවා මෙහෙම කතාවකුත් අපේ හාමුදුරනේ මේ පින් දෙන නිසාදෝ කොහෙද gedara අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වෙනවා. පින් නොදී හිටියනම් මෙහෙම වෙන්නේ ඒ නිසා මේ නිවස තුල පින්දීම මම කරන්නේ නැහැ කියලා. අපි හාමුදුරනේ මෙතනදී දැන් ඔබ වහන්සේ පැහැදිලිවම සඳහන් කළා පින්දී යුත්තේ කොහොමද කියන වග. මෙතනදී මම හිතනවා තව ටිකක් වඩා වැදගත් වෙයි කියලා මේ පින්දීමේදී කොහොමද පැහැදිලිවම මේ බුදුන් වඳින විට පින්දීම කළ යුතු ආකාරය පිළිබඳ අපි මම හිතනවා මේ කෙටි විරාමෙන් අනතුරුව ඒ පිළිබඳ ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රැසක් ඔබට ඉදිරිපත් කිරීමට අපි සූදානම්. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් අපි මේ ඔබත් සමග ඒකාත්මික විසිටින්නේ ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කරන කළුවර එළිය වැඩසටහන තුලින්. අපේ හැමදෙරෝනේ මේ ඥාතීන්ට පින් දීම. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. මේක බොහොම ප්‍රචලිත දෙයක්. නමුත් බොහෝ දෙනා මෙතෙන්දී වැරදි අවබෝධයක් ගන්නවා නිවස තුළ පින් දීමෙන් අනවශ්‍ය කාතර ඇති වෙනවා කියලා. මේ පිළිබඳව අපේ හැමදෙරෝනේ මේ පින් දීම බුදුන් වඳින විට පින් දීමේදී අපි දකින දෙයක් තමයි මේ එක්තරා රටාවක් තියෙනවා. මේ බොහෝ අවස්ථාවලදී දෙවියන්ට පින් දෙන විට මෙන්න මේ ආකාරයට පපුව වගේ සමාන්තර වගේ තබාගෙන අත් දෙක. ඒ වගේ මළගේ ඥාතීන්ට බින්දෙනේට බොහෝ දෙනා අපි දකින දෙයක් ඊට පොඩක් පහලින් පපුවට පහලින් තමයි මේ අත් දෙක තියාගන්නේ. මෙන්න මේ සංකේතය අපේ හාමුදුරනේ කොහොමද ආවේ? මේක ඇත්තටම මේ බුද්ධ දේශනාවත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්ද? එහෙම නැත්නම් පසු කාලීනව මේක නිර්මාණය වුණ දෙයක්ද? ඔව් මං හිතන්නේ ඇත්තෙම ඊටම වැදගත්. මම නම් හිතන්නේ මේක පසුකාලීනව නිර්මාණය වෙච්ච දෙයක්. බුද්ධ දේශනාවල් වල ගත්තාම දැන් අපේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ක්‍රම ගණනාවක් තියෙනවා. අපි කියනවා පසක පිහිටවල වඳිනවා. එහෙමයි. ඊළඟට අර දිගා වෙලා වන්දනා කරනවා ඔව් දණ්ඩ නමස්කාරය කරනවා ඒ වගේම උක්කුටියෙන් ඉඳගෙන වන්දනා කරනවා දැන් මහා බ්‍රහ්ම දෙවියන් වගේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට උක්කුටියෙන් ඉඳගෙන තමයි වන්දනා කරන්නේ එතකොට මේ වගේ සමහර දේවතාවරු බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වඳින ක්‍රම තියෙනවා එතකොට මේ වගේ වන්දනා කරන ක්‍රම තියෙනවා ඊළඟට අර අපි ආයිබෝවන් කියනකොට වගේ අර කෙනෙකුට ආචාර කරනවා එවැනි ක්‍රමයකට ඊළඟට ස්වාමින් වහන්සේලා අතර උනත් අර උන්වහන්සේලාගේ වැඩිහිටි පිළිවෙලට උපසම්පදා පිළිවෙලට වන්දනා කරන ක්‍රම තියෙනවා. එතකොට ඒ අතර දැන් කෙනෙක් දැක්කට පස්සේ බොහෝ වෙලාවට තෙරුවන් සරණයි කියලා හරි මේ එහෙම කතා කරනකොට මෙහෙම කරලා කතා කරනවා. නමුත් දැන් අපි බොහෝ වෙලාවට අර බුදුන් වඳිනකොට අපි නලලට අත් දෙක තියලා වඳිනවා සමහරු මෙහෙම තියලා වඳිනවා ඒ වන්දනා කරන ක්‍රම දැන් මේවා බොහෝ වෙලාවට පසු කාලින වර්තමානයේ හදාගත්ත දේවල් අතර දැන් ඔය දෙවියන්ට පින් දෙනකොට සමහරු එහෙම වඳින්නේ නැහැ. ඇත්තෙන්ම මේ සාමාන්‍ය මම නම් හිතනවා දෙවියන්ට අපි එහෙම වන්දනා කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද දෙවියන් අතර මාර්ගඵලලාභින් ඉන්නවා. අපි මේ වඳින්නේ මේ මිත්‍යා දෘෂ්ටික කාටවත් යකෙකුටවත් අමනුෂයෙකුටවත් නෙමෙයිනේ. සක්‍ර දෙවියන් ගත්තා සෝවාන් වෙච්ච කෙනෙක්. ඊළඟට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්නේ ඔක්කොම අනාගාමී ඵලයටපත් වෙච්ච දේවතාවෝ. එතකොට ඒ අය එහෙම පිරිණුවන් පානවා මිසක් ආයි මෙහෙට එන්නේ නැහැ. එතකොට අපි කෙලින්ම මාර්ගඵලලාභී දෙවියන් දැන් අපේ දෙමව්පියන්ට අපිට අත් දෙක එකතු කරලා වඳින්න පුළුවන්. ඈ කෙලෙස් සහිත හරි ඉන්න දෙමව්පියෝ වෙනුවෙන් ඒ අය අපේ වැඩිහිටියෝ නේද කියලා අත් දෙක එකතු කරලා දන ගහලා වඳිනවා. ඊළඟට ගුරුවරයන්ට දන ගහලා වඳිනවා. සාමාන්‍ය වැඩිහිටියන්ට වඳිනවා. ඇයි මේ මාර්ගඵලලාභී දෙවියන්ට අපිට අත් දෙක එකතු කරලා වඳින්න බැරි? ඒ නිසා මම හිතන්නේ ඒක නම් වැරදි. සාමාන්‍ය මම වුණත් දෙවියන්ට පින් දෙනකොට ඒක මගේ ක්‍රමයක්. මම එදා ඉඳන් අත් දෙක එකතු කරලා වැඳලා දෙවියන්ට පින් දෙනවා. මාර්ගඵලලාභී දෙවියන් වෙනුවෙන් තමයි අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ සම්මාදිට්ඨික මාර්ගඵලලාභී දෙවියන්. ඒ ඒ දිව්‍ය ලෝකවල ඉන්නවා. ඒ සිය සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන වහවහා සසර දුකින් අත මිදේවා. ඒ මාර්ගඵලලාභී දෙවියන්ගේ පිහිට රැකවරන අපිට සැලසේවා නිවන් අවබෝධයේ පිණිස. ඒක තමයි අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. එතකොට ඒ වගේ අපි දෙවියන්ට පින් දීලා දෙවියන් මොකද කෙනෙක් පින්දහම් රැස් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒ දෙවිවරු ධර්මයේ හැසිරෙන කෙනාට උදව් උපකාර කරනවා. ඊළඟට දැන් අර ඥාතියින් මිය පරලෝ ගියායට නම් බොහෝ දෙනෙක් අර ඔබතුමා සඳහන් කරා වගේ අත් දෙක මෙහෙම තියාගෙන තමයි පින් අනුමෝදන් කිරීම කරන්නේ. ඒකෙදි නම් අර අපි අපි අත් දෙක තියෙන දේකට වඩා එතන වැදගත් වෙන්නේ අපි ඒ කෙනා සිහි කළ චේතනාත්මකව පින් දෙනකොට අපි කොහොමත් දෙක තියාගෙන හිටියත් අපේ චේතනාව තුළ තමයි මේ පින රැස් වෙන්නේ. ඔය මිය පරලෝකීය ඥාතීන්ට පින ලැබෙන ක්‍රමේ ඒක දැන් අපි බුදුරජාණන් වහන්සේගේ දැන් ඒක එක සිදුවීමක් තියෙනවා. ඔය පේතවත්වයේ තියෙනවා මහා මේ ඔය කාන්තාරයක් මැදින් යන ගැල් පිරිසක්. මේ කාන්තාරේ මැදින් ගැල් පිරිසක් යනකොට මේ අය ගිමන් හරින්න ඕනෑවට කාන්තාරෙම එක තැනක ගස් කීපයක් තියෙන පොඩි වන ලැහැබක් වගේ තැනක් තියෙනවා. ඔවුන් මෙතනට ඇවිල්ලා ඉවරලා ගිමන් හරිනකොට මෙතන බොහොම දරුණු අමනුස්සයෙක් ඉන්න තැනක්. මේ අය කෑම කන්න ගන්නකොට අර බැඳගෙන ආපු ආහාර පාර්සල් ලියාගෙන කෑම කන්න ගත්ත වෙලාවේ දරුණු අමනුස්සයෙක් පෙනී හිටියා. ඒ අමනුස්සයා පෙනී ඉඳලා ඒ අය ඉදිරියේ පෙනී හිටියට පස්සේ මේ පිරිස බය වුණා. ඊට පස්සේ ඒ අමනුස්සයා කියනවා මං හරි සාපිපාසාවෙන් ඉන්නේ. මං හරි බඩකින්නෙන් ඉන්නේ. මං ඒ නිසයි කිව්ව මම මේ මේ අය ඉදිරියේ පෙනී හිටියේ මගේ සාපිපාසාව නැති වෙන විදියට මට පිනක් අනුමෝදන් කරන්නයි කිව්වා. එතකොට මේ අය හිතුවා අනේ මේ බඩකින්න නිසා තමයි මේ අපි ඉස්සරහා පෙනී හිටියේ අපිත් මේ කෑම කන්න ඉඳගත්තේ කියලා අර ගෙනාපු ආහාර පාර්සලයක් අර අමනුස්සයට මෙහෙම කළා දික් කරා. එතකොට මේ අමනුස්සයා කියනවා මට අතින් අතට යමක් ගන්න බෑ ඒ නිසා ඔය ටික මේ ගැල් පිරිසේ ඉන්නවා කිව සීලවන්ත ගුණවන්ත උපාසක කෙනෙක්. ඒ ඒ කෙනා මේ ගැල් කණ්ඩායමට අයිති කෙනෙක් නෙමෙයි මේ පිරිස යනකොට ඔහුත් මගදී නැග්ග මේ පිරිසත් එක්ක කාන්තාරයෙන් ඈතර වෙන්නේ. බලන්න අර අමනුස්සයට වුණත් අර සිල්වන්ත ගුණවන්ත කෙනා පේන හැටි. අර අමනුස්සයා කියනවා මේ ගැල් කණ්ඩායමත් එක්ක ඇවිත් ඉන්නවා කිව්වා සීලවන්ත ගුණවන්ත උපාසක කෙනෙක්. අන්නේ කෙනාට ওই ආහාර ටික පූජා කරලා ඔහුට මේ දෙන දාණය සිහිපත් කරලා ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මට ආහාර පාන පහළ වෙනවා කියලා. ඒ වෙලාවේ අර ගල් කණ්ඩායමේ පිරිස දැනගත්තා මේ අපිට මගදී මේ අපිත් එක්ක මේ කාන්තාරෙන් ඈතර වෙන්න මගදී මේ ගල් පිරිසට එකතු වෙච්ච අර කෙනා බොහොම සීලවන්ත ගුණවත් උපාසක කෙනෙක්. අන්නේ කෙනා ගැන තමයි මේ කියන්නේ කියලා අර තමන් කන්න ගත්ත කෑම ටිකෙන් ඉක්මනට ගෙනහිල්ලා ඒ කෙනාට ආහාර දීලා කන්න බොන්න දීලා ඔක්කොම අප උපස්ථාන කරලා අර අමනුස්සයට සිහිපත් කරලා පින් දුන්නා. ඒ පින් දෙනකොට ඔහුට ආහාර පාන පහළ වුණා. එතකොට අපිට පේනවා මේ දැන් අපිට මියපර පරලෝකීය ඥාතියෙකුට අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි දෙන දේට අනුව පහළ වෙනවා. ඒක දේශනාවල තියෙනවා දැන් ওই පේතවත්වීම තියෙනවා එක්තරා ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේගේ දෙමව්පියන් මිය පරලොව ගිහිලා പ്രേත ලෝකෙ ඉපදිලා. ඉතින් උන්වහන්සේ පිණ්ඩපාත යනකොට මේ මිය පරලෝ ගිහින්ලා പ്രേත ලෝකෙ ඉපදිච්ච දෙමව්පියන් පෙනී ඉඳලා පින් ඉල්ලුවා. ඒ වෙලාවේ උන්වහන්සේ මොකද කරේ? පිණ්ඩපාත ගිහිල්ලා Tamanට ලැබිච්ච දාන ටික අරගෙන ගිහිල්ලා අනික් ස්වාමීන් වහන්සේලාට බෙදලා පින් දුන්නා. පින් දීපු වෙලාවේ අර මිය පරලෝකයේ දෙමව්පියන්ට කුසගින්න නිවුණා කියනවා. හැබැයි ආයෙමත් පෙනී ඉඳලා කියනවා අනේ ස්වාමීනි අපි හරි පිපාසෙන් ඉන්නේ. අපිට පෑන් පහළ වෙන විදිහ පිනක් කරන්න කියලා. උන්වහන්සේ මොකද කරේ? පෑන් පෙරලා අරගෙන ගිහිල්ලා ඒ පෑන් පූජා කරලා භික්ෂුන් වහන්සේලා ඉන්නේ ආරාමේ ඒ පෑන් කලවලට මේවා පුරවලා මේ විදිහට පෑන් පූජා කරලා පින් අන්න එතකොට තමයි පිපාසෙ සංසිඳුනේ. හැබැයි මේ අමනුෂ්‍ය පෙනී ඉඳලා කියන අනේ ස්වාමීනි අපිට දැන් කුසගින්නක් නැහැ. අපිට පිපාසයක් නැහැ. හැබැයි අපිට අඳින්න වස්ත්‍රයක් නැහැ කියනවා. අපිට වස්ත්‍ර පහළ වෙන විදිහේ පිනක් කරන්නයි කිව්වේ. උන්වහන්සේ මොකද කරේ පාංශකුල රෙදි කෑලි එකතු කරලා අරගෙන මේක සිවුරක් කරලා ඉවරලා පඳු ගහලා සුද්ධ කරලා සිවුරක් හැටියට සකස් කරලා ගිහිල්ලා ඒ ආරාමේ හිටිය ස්වාමින් වහන්සේලාට පූජා කරා මේ චීවරේ මම මේ විදිහට සකස් කරේ මේ චීවර පූජාවෙන් රැස් වෙන පින මගේ මිය පරලෝකයේ ඒ പ്രേත ලෝකේ ඉන්න දෙමව්පියන්ට අනුමෝදන් වෙලා සෝපත් වේවා කියලා අර සිවුරක් සකස් කරලා පූජා කරලා පින් දුන්නා. අන්න එතකොට වස්ත්‍ර පහළ වුණා. හැබැයි වස්ත්‍ර පහළ වුණාට පස්සේ අර ප්‍රේතය ආයමත් පෙනී ඉඳලා කියනවා ස්වාමීනි අපිට දැන් වස්ත්‍රක් තියෙනවා කියනවා. අපි හිතන හිතන විදිහට අපේ ශරීරයට වස්ත්‍ර පහළ වෙනවා කියනවා. දැන් බලන්න පූජා කරේ සිවුරක් භික්ෂුන් වහන්සේ නමකට. නමුත් ඒ පින අනුමෝදන් වෙනකොට අර අමනුෂ්‍යයට තමන් හිතන විදිහට තමන්ගේ ශරීරයට වස්ත්‍ර පහළ වෙනවා. අර පිනේ විපාකේ. ඊළඟට කුසගින්න නැති වෙනවා. පිපාසෙ නැති වෙනවා. හැබැයි ස්වාමීනි අපිට හේවණක් නැහැ කියනවා. අපි යන යන තැන අපි ගින්නෙන් පිච්චෙනවා කියනවා. මේ අවු රශ්මියෙන් අපි හරියට ගින්දරකින් පිච්චෙනා වගේ පිච්චෙනවා. ඒනි ඊළඟට වහිනකොට අපිට මේ වැටෙන වතුර බින්දුව වලට අපේ ශරීරේ විශාල වේදනාවක් ඇති වෙනවා කියනවා. ඒ නිසා ස්වාමීනි අපිට අර ආරක්ෂාවක් හෙවණක් ලැබෙන විදිහේ අපිට විමානයක් ලැබෙන විදිහේ පිනක් කරන සේක්වා කියලා ආයිමත් පෙනී ඉඳලා කියනවා. උන්වහන්සේ මොකද කරේ? තවත් හිතවත් කීප දෙනෙක් එකතු කරගෙන කණු හතරක් හිටවලා අර විදිහට වරිච්චි බැඳලා මේ වහලයක් සකස් කරලා මේ වගේ පුංචි කුටියක් හැදුවා. කුටියක් හදලා අර පිරිසත් එක්කම එකතු වෙලා සතර දිගින් වඩින මහා සංඝයා වෙනුවෙන් මේක පූජා කරනවා කියලා ඒ ගමන් බිමන් යන භික්ෂුන් වහන්සේලාට විවේක ගැනීම පිණිස මේ කුටිය හදලා ඉවරලා සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරා. පූජා කරලා ඒ පින අනුමෝදන් කරාට පස්සේ අර අමනුෂ්‍යයන්ට විමාන පහළ වුණා කියනවා. එතකොට බලන්න අපිට පේනවා මේ සිදුවීම් වලින් බොහෝ වෙලාවට අපි ඒ කරන පිනට අනුව තමයි ඔවුන්ට ඒ විපාක පහළ වෙන්නේ. ඒ නිසා ඒ අයට කුසගින්න නිවෙන විදිහට දානමය පින්කම් කරන්න ඕනේ. ඊළඟට ඒ අයට වස්ත්‍ර පහළ වෙන විදිහට බොහෝ වෙලාවට දැන් අපි ස්වාමින් වහන්සේලාට විතරක් නෙමෙයි බොහෝ වෙලාවට ওই මිය පරලෝකීය අයට ඒ තමන්ගේ මැරිච්ච අම්මලා තාත්තලාගේ වයසේ ඉන්න වැඩිහිටියෝ ඉන්නවා. වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා ඒ මැරිච්ච දෙමව්පියන්ගේ වයසේ ඉන්න ඒ වැඩිහිටියන්ට ඊළඟට ඒ අයට සාරං කමිස චීතරෙදි හරි මේ වගේ අඳින්න පළඳින්න පූජා කරලා ඊළඟට ඒ අයට කෑම බීම ඒ වගේම දහම් පොත්පත් මේ වගේ ඒ අයට අර තමන්ගේ මිය පරලෝකීය දෙමව්පියන්ගේ වයසේ ඉන්න අයට එහෙම පින් දීලා ඒ පින් අනුමෝදන් කරනකොට සුවපත් වෙනවා. හැබැයි මම එක සිදුවීමක් කියන්නම් ඔය මීට අවුරුදු 4කට විතර කලින් මගේ ওই භාවනා වැඩසටහනකට ආවා කෙනෙක් මේ එයාගේ ඇඟට වැහිලා හිටියේ මැරිච්ච අම්මා. හැබැයි මේ අම්මා ගිනි තියාගෙන මැරිච්ච කෙනෙක්. ඒ අම්මා ගිනි තියාගෙන මැරිලා දැන් දුවගේ ඇඟට වැහිලා හැබැයි මේ දරුවා කියනවා මුළු ඇඟම දනවා පිච්චෙනවා කෑ ගහන මේ දරුවගේ ඇඟේ ගින්දරක් මොකවත් නැහැ ගිනි තියාගෙන නැහැ නමුත් ඒ දරුවා කියනවා මගේ ඇඟම පිච්චෙනවා වගේ දැනෙනවා මගේ ඇඟ දනවා ඇඟ පිච්චෙනවා කිය කී මේ දරුවා කෑ ගහනවා ඉතින් ඒ වෙලාවේ මේ අර මිනිස්සයා කතා කරන්න ගත්තා ඉතින් මම ඇහුවා දැන් මේ මේ දුවගේ ඇඟට වැහිලා ඇයි මේ මොකද මේ වද දෙන්නේ ඉතින් මේ දරුවෝ ඉතින් අනිත් අය කියනවා අනේ හාමුදුරනේ අපි මෙහෙම හත් දවසෙන් පින්කම් කරා, තුන් මාසෙන් පින්කම් කරා, අවුරුද්දෙන් පින්කම් කරා. මේ කොච්චර පින්කම් කරත් මේ පින් අරගෙන යන්නේ නැහැ. ඉතින් මං ඇහුවා ඇයි මෙච්චර මේ දරුවෝ පින් දෙනකොට ඇයි පින් අරගෙන යන්නේ නැත්තේ? එතකොට අර අමනුෂ්‍ය කතා කරලා කියනවා මට ඕනේ ඔය විදිහ පින්කම් නෙමෙයි කියලා. ගිනි තියාගෙන පිච්චිලා ඒ වගේ අයට ගිහිල්ලා බෙහෙත් හේත් තරන් දීලා ඒ වගේ කෙනෙකුට අපෝපස්ථාන කරලා ඒ පින මට අනුමෝදන් කරන්න කියනවා. බලන්නේ අමනුස්සයා ඉල්ලන දේ. එතකොට බලන්නේ අර අමනුස්සයාගේ ඇඟේ තියෙන දැන් එයා මැරිලා අමනුස්ස ලෝකේ ඉපදුනත් අර ගිනි ගන්නකොට ඇතිවෙච්ච වේදනාවෙමයි අර අමනුස්සයා ඉන්නේ. ඒ කියන්නේ අපේ හැමතුනේ බොහෝ වෙලාවට අමනුෂ්‍ය ආත්මයක සිටින කෙනෙක්ට කරන ලද කුසල් පින්කම් හැම දෙයක්ම වළංගු වෙන්නේ නැහැ. හැම දෙයක්ම වළංගු වෙන්නේ නැහැ. ඒක දැන් අර අමනුෂ්‍ය ඉල්ලීමක් කරේ ගින්නෙන් පිච්චිලා මැරෙන්නේ නැතුව බේරිච්ච අය ඉන්නවනේ. එතකොට ඒ වගේ කෙනෙකුට එක්ක ගිහිල්ලා අප උපස්ථාන කරන්න බීතේ තරම් දෙන්න ඒ වගේ කෙනෙකුට කන්න බොන්න දිවිලක් දීලා සලකලා ඒ පින මට අනුමෝදන් කරන්න කිව්වා. එතකොට මගේ මේ තියෙන වේදනාව නැති වෙනවා කියලා. බලන්න මේ ඉල්ලපු දේ එතකොට දැන් ඊට පස්සේ මම කිව්ව ඔය ස්පිරිතාලේ ඉන්නෝනේ ඔය වෙනම වාට්ටුවම තියෙනෝනේ ගින්නෙන් පිච්චිච්චයි පිච්චිලා ඉන්න ඒ වගේ අයට කන්න බොන්න කෑම ටිකක් දීලා සමහරවිට අර වේදනාවට අවශ්‍ය බේත් හේ තමාට අන්ත අසරණ ඉන්න බේත් ටිකක් ගන්න බෑ අර ඇඟේ පිච්චුනාට පස්සේ ගාන ක්‍රීම් එකක් ගන්න සල්ලි නැති මිනිස්සු ඉන්නවා එතකොට ඒ වගේ අයට ඒ වගේ බේත් ටිකක් අරන් දීලා පින් දෙන්න කියලා එතකොට අපිට පේනවා ඒ අමනුෂ්‍යව ඉල්ලන දේවල් තියෙන මොකද ඔවුන්ට දැන් ওই ධර්මයේම තියෙනවා අග්නි ජාල මුඛ කියලා പ്രേත කොටසක් විස්තර කරනවා. ඒ പ്രേතයෝ പ്രേත ලෝකෙත් ගිනි ගන්නවා කියන. මුළු ඇඟම ගින්නෙන් පිච්චෙනවා කියන දැන් ওই ලක්කන සංයුත්තේ තියෙනවා. ලක්කන මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුව යනකොට මුගලන් හාමුදුරුව දකින්න අහසේ පාවෙලා යන සමහර ප්‍රේතයෝ ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා මුළු ශරීරෙම ගිනි ගන්නවා ගිනි බෝලයක් වගේ විලාප දිදී අහසේ එහා මෙහා යනවා එතකොට අපිට පේනවා මේ പ്രേත ලෝකේ හිටියත් මේ අමනුෂ්‍යයා ගිනි ගන්න ස්වභාවයෙන් යුක්ත අමනුෂ්‍යෙක්. හැබැයි අර තියෙන වේදනාව නිවෙන්නේ සංසිඳෙන්නේ ඒ විදිහේ ඒ වේදනාව සුවපත් වෙන විදිහේ පිනක් කරලා අනුමෝදන් කිරීම තුළින්. අන්න ඒ නිසා අපි පින් කරනකොට අපි හරියට දැනගෙන අපි අදාළ විදිහේ පින් දහම් කරන්න පෙළඹෙනවා නම් බොහෝ වෙලාවට මිය පරලොව ගිය ඥාතීන්ට ඒ පිනෙන් සුවපත් භාවයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපේ හැමදෙරම දැන් බොහෝ අවස්ථාවලදී මේ මේ කියන මේ මේ പ്രേතයින්ට නැත්තම් භූතයින්ට නැත්තම් මලයක් කුයක්ෂණිය වගේ ආත්මවලට එහෙම නැත්නම් අපි කියනවා පොදුවේ ගත්තාම මේ භූතාත්ම, গুপ্তাත්ම වලට කරන ලද හැම පිනක්ම අනුමෝදන් වෙන්නේ නැහැ නේද? ඔව් ඇත්තෙම හැම අමනුස්සයෙකුටම පින් ගන්න බෑනේ. එහෙමයි. අමනුස්සය අතර නිජ්ජහම තන්හික කියලා പ്രേත කොටසක් ඉන්න මුළු ශරීරෙම ගිනි ගන්නවා කිය. ඒ කියන්නේ මේ ඇඟ පිච්චෙනවා වගේ කුසගින්න පිපාසෙනුත් මුළු ඇඟම දානවා කිය. ඊළඟට බුදුරජාන් වහන්සේ උපමාවකට පෙන්වන රත් වෙච්ච ගල් තලාවක් උඩට උණදලු ටිකක් කපලා දැම්මට පස්සේ අරක රස්නෙට ඇකිලිලා වේලිලා යනවා. ඒ වගේ අර අමනුස්සය උඩුබැලි අතට වැතිරිලා කුසගින්නෙන් වේදනාවෙන් විලාප දෙනවා කියනවා. තමන්ගේ නෑදෑය කොච්චර පින්කම් කර කර පින් දුන්නත් පින් ගන්න බෑ කිය. ඒකට හේතුවත් පෙන්නන අට කතාවක ඒ ජීවත් වෙලා ඉන්න කාලේ පිනට ගැරහීම විපාකයක් කියනවා. දැන් අපි දකින්න සමහරු ඉන්නවනේ මේ පවුල්වල පින්කම් වලට බනිනවා. මොකටද උඹලා පින් කරන්නේ? මොකටද දන් දෙන්නේ? පිස්සුද කියලා අහන උඹලාට ඔය හම්බ කරපු දේ තියාගන්න බැයිද? මොකටද ඔය අනවශ්‍ය විදිහට පින්කම් වලට වියදම් කරන්නේ? ඔය වගේ අර gedara පින් කවුරු හරි දානයක් දෙනවා නම් පිනක් කරනවා නම් පින් දහම් කරනවා නම් ඒ අයට බනිනවා, නිඳා කරනවා, ගරහනවා. එතකොට මේ කෙනෙක්ගේ පිනට ගරහා කිරීමේ විපාකේ මිය පරලව ගිහිලා ප්‍රේත ලෝකෙට වැටුණත් පින් ගන්න බැරි ප්‍රේත කොට්ටාසයක තමයි කියන උපදී. ඒ කියන්නේ පෙර ආත්මවල මිත්‍යා දෘෂ්ටි. ඔව් පෙර ආත්මවල අර පිනට ගැරහීම මිත්‍යා දෘෂ්ටියේ අකුසල විපාකය. ඊළඟට ධර්මයේ තියෙන තව ඔය කුණු පහස කියලා പ്രേත කොටසක් ඉන්නවා. ඒ අමනුෂ්‍ය උපදින්නේ සොහොන් වල. එහෙමයි. ඒ අයගේ ආහාර තමයි මලකුණු වලින් යන ඕජාව, මිනි පුච්චනකොට උතුරලා යන උරුණු තෙල්, ඊළඟට මිනි පිච්චෙනකොට යන අර පුලුටු දුමාරය තියෙන්නේ. ඒ දුමාරය ආග්‍රහණය කරනවා. ඒ දුමාරය ආග්‍රහණය කර කර ඒකෙන් තමයි තමන්ගේ කුසගින්න පිපාසය සංසිඳවා ගන්න. එතකොට මේ වගේ අර මල මිනි වල ඕජාව ඊළඟට සැරවලේ මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් මේ වගේ මිනි පිච්චෙනකොට යන දුමාරය මේවා ආග්‍රහණය කරනවා මිසක් වෙන පින් ගන්න බෑ. වෙන කිසිම පිනකින් කොයි තරම් නෑදෑයෝ පින්කම් කර කර පින් දුන්නත් හත් දවසෙන් නෙමෙයි හාමුදුරු 100 ගණන් ගෙනලා සාංගික දාන්න දුන්නත් අර කුණු පහස කියලා ප්‍රේතේකට පින් ගන්න බෑ. ඊළඟට තව තියෙනවා ඔය විමාන ප්‍රේතයෝ කියලා ධර්මයේ වෙන විස්තර කරනවා പ്രേත කොටසක්. ඒ වගේම කාල කංජික කියලා ප්‍රේත කොටසක් ගැන විස්තර කරනවා. හැබැයි මේ එක പ്രേතයෙකුට පින් ගන්න බෑ. පින් ගන්න පුළුවන්කම තියෙන්නේ පරදත්තූප කියන പ്രേතයන්ට විතරයි කියන්නේ. ඒ පරදත්තූප කියන പ്രേතයන්ගේ සමහරේ තමයි ඔවුන් හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ අර අනුන්ගේ පිනෙන් යැපෙන්නම තමයි බලාගෙන ඉන්නේ. හැම වෙලාවෙම ඒ പ്രേත ලෝකෙට වැටිච්ච වෙලේ ඉඳන් සාපිපාසාව දැනෙනකොට වුන් හිතන්නේ අනේ අපේ ඥාතීන් අපේ දූ දරුවෝ අපේ නෑදෑයෝ අපි සිහිපත් වෙයි අපි වෙනුවෙන් පිනක් කරයි අනේ අපිට දැන් පින් දෙයි මේ වගේ හැම වෙලාවෙම ඒ අය පින් කරලා පින් අනුමෝදන් කරනකන් ඒ දිහා බලාගෙන ඉන්නේ කියනවා එතකොට මේ වගේ පින් ගන්න බලාගෙන ඉන්න අමනුස්සයෝ ඉන්නවා. අන්න ඒ අයට අපි ඒ අය සිහිපත් කරලා අපි පිනක් කරනකොට කොහේ හිටියත් සිහිපත් වෙනවා. අපි ඒ අමනුස්සයෝ ආයි මේ ගේ ඇතුළටම එන්න ඕනේ නැහැ පින් ගන්න. කොහේ හිටියත් සමාජයට මොන මේ ලෝකෙ මොන පැත්තක හිටියත් අපි පිනක් කරලා ඒ කෙනා සිහිපත් කරනකොට අපේ මිය පරලෝකීය මේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා හිතනකොට ඒ අය ඒක දැක බලා මොකද අපේ චේතනාවත් එක්ක බැඳෙන්නේ. එතකොට මේ චේතනාවත් එක්ක බැඳෙන කෙනා ඒ සැනින් ඒ කරමුණු දැන් බලන්න මේ චේතනාවත් එක්ක බැඳෙනවා කියන හරි දැන් අපි ගමු දුරකතන ඒක ගැන නිකන් හිතන්නනේ. දැන් අපි අපිට දැන් මේක අපිට විග්‍රහ කරන්න වෙන ක්‍රමවේදයක් නැහැ. දැන් අපි ලෝකේ ඇමරිකාව දිහා හිටියත් එංගලන්තේ දිහා හිටියත් අද අපිට මෙතන ඉඳන් දුරකථන පණිවිඩයකින් ඔහු එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේක කොහොමද මේ තරංගයේ හඬ යන්නේ කියලා අපිට විශ්වය තුලින් අල්ලගන්න බෑ. එහෙමයි. එතකොට ඔහු කොහේ හිටියත් අපිට මෙතන ඉඳන් කතා කරන්න පුළුවන් ඒ උපකරණය ඔස්සේ. අන්න ඒ වගේ තමයි අපි පිනක් කරලා චේතනාව තුලින් අපි ආගෙන හිතනකොට ඔහු කොහේ හිටියත් ඔහුට අරමුණු වෙනවා. එතකොට එහෙම අරමුණු වෙලා ඒ දිහා බලලා සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වෙනවා සමගම Tamanට අර පිනේ විපාකයට අනුව සාපිපාසා නැති වෙනවා කුසගින්න නැති වෙනවා ඒ පිනට අනුව Tamanට සැප සම්පත් ලැබෙනවා හැබැයි ඒ දෙන පින ගෙවිලා යනවා මේ පින කියන එක නිත්‍ය දෙයක් නෙමෙයිනේ. දැන් අපි ලොකු පිනක් කළා මිය පරලෝකීය ඥාතියට පින් දුන්නාට පස්සේ ඔහුට ඒ പ്രേත ලෝකේ ඉන්න තාක්කල් අර පින ප්‍රමාණවත් නැහැ. අර පිනේ විපාකයට අනුව සමායට අවුරුදු ගාණක් අවුරුදු 5ක් 10ක් අවුරුද්දක් හරි මාස ගාණක් හරි සාපිපාසාවක් නැතුව പ്രേත ලෝකේ ඉඳී. අර පිනේ විපාක ගෙවිලා ගෙවිලා අඩු වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා. ආයෙමත් පිපාසි දැනෙනවා. ආයෙමත් හිතෙනවා අනේ අපේ දරුවා අපිට තව පින් දෙනවා නම් කොයිතරම් හොඳද? අනේ දැන් අපි ආයෙ සාපිපාසාවෙන් ඉන්නේ කියලා පින් ගන්න බලාගෙන ආයෙමත් උත්සාහ කරනවා. ඒ නිසා තමයි පින් දෙන කෙනා අපි නිතර නිතර ඒ අයට පින් දෙන්නේ. දැන් අපි මිය පරලෝකීය ඥාතියට හත් දවසින් තුන් මාසෙන් පින දීලා එතනින් ඔහු අමතක කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් අවුරුදු පතා පින්කම් කරනවා සමහර ලාවට මාස පතා පුළුවන් වෙලාවට දන් දෙනවා. ඒ වගේ මිය පරලෝකීය ඥාතින් වෙනුවෙන් නිතර නිතර නිතර නිතර පින් කර කර පින් අනුමෝදන් කිරීම කළ යුතුයි. හැබැයි මම ඔබතුමා කලින් සඳහන් කර ප්‍රශ්නේ ඊටාම වැදගත්. අපි අර gedara පින් දෙන දෙන්න හොඳ නෑ කියන අදහස තුළ දැන් අපි ඕක එකපාරට හොඳ නෑම කිව්වොත් කෙනෙක් හිතන්න පුළුවන් අපි කොහෙද එහෙනම් පින් දෙන්නේ. gedara පින් දෙන්න හොඳයි පින් කරාට පස්සේ. ඒ නිසා ගෙදර හත් දවසේ දාන වේලාවේ තුන් මාසේ දානේදී විශේෂයෙන් මිය පරලෝකීය ඥාතිය වෙනුවෙන් මාස් පතා හරි ලොකු පිනක් ගෙදර කරා නම් අන්න පින් දෙන්න හොඳ වෙලා. හැබැයි පිනක් කරන්නේ නැතුව බොරුවට උදේ හවස මිය පරලෝකීය ඥාතියින් සිහිපත් කර කර බොරුවට පින් දෙන්න යන්න එපා. එතකොට ඔහුට ගන්න දෙයක් නැහැ දැන් අපි හිතමු මේ අපි කෙනෙකුට දැන් පිනක් දෙන්නේ අඬ ගහලා අපි දෙයක් දෙනවනේ. එතකොට අපි ඒ කෙනාට සුවපත් වෙන්න අපි පින් දෙනකොට ඔහු සුවපත් වෙනවා. අපි දානයක් දුන්නා නම් දානමේ පින දෙන අනුමෝදන් කරනකොට ඔහුට සාපිපාසාව නැති වෙනවා. එතකොට අපි ඔහුට දෙයක් දෙන්නේ නැතුව සරින් සරේ බොරුවට උදේ හවස අඬ ගහනවා. ඒකම අපේ හාමුදුරනේ බොහෝ වෙලාවට විපතකට බලපාන විපතකට බලපාන ඔහුට උනත් තරහ යනවනේ දැන් අපිට දෙන පිනකුත් නැහැ බොරුවට උදේ හවස නම කී කී කතා කර කර මේ පින් දෙන්න හදනවා නමුත් ඒ අයට සාපිපාසාව නැති වෙන්නෙත් නැහැ ඒ අයට ලොකු පිනකුත් නැහැ ඒ අයට ගන්න පිනකුත් නැහැ නමුත් කරපු පිනකුත් නැහැ උදේ හවස බොරුවට සිහිපත් කර කර පින් දෙන්න හදනවා එතකොට එහෙම වෙනකොට දැන් මිනිස්සෙකුට උනත් හිතන් දැන් දෙයක් අපි අඬ ගහලා කෙනෙකුට යමක් දෙනවා එහෙමයි එතකොට ඔහු ඒකෙන් කන්න බොන්න දෙයක් නම් සුවපත් වෙනවා. ඊළඟට දැන් අපි නිකන් හිතමු පාරයන් හිඟන්නේක් කියලා. හිඟන මිනිස්සෙකුට අපි අනේ පව් කියලා හිතලා අඬ ගහලා බත් පිඟානක් බෙදලා දෙනවා. ඒ මිනිස්සයා මේක කනවා. එහෙමයි. එතකොට දැන් මේ මිනිස්සයාට අපි දැන් ඔන්න කෑම වේලක් දුන්නා. ඊට පස්සේ අපි නිකන් අඬ ගහලා නිකන් හිස් පිඟාන විතරක් දුන්නා. එහෙමයි. <laughs> ඊට පස්සේ අර මනුස්සයාට තරහා යනවනේ. දවස් දවසක් ඊට පස්සේ ඉවසගෙන යා කමක් නැහැ මේ මනුස්සයා මට කලින් කැම ටිකක් දුන්නානේ කියලා. දවස් දෙක තුනක් හිස්මිගාන දික් කරොත් මොකද වෙන්නේ? අර මනුස්සයාට තරහක් යනවා, වෛරයක් ඇති වෙනවා. උන් මට කන්න දෙන්නෙත් නැහැ, බොරුවට නිකම් පිගාන දික් කරනවා කියලා තරහා යනවනේ. අන්න ඒ වගේ අර නිවෙස්වල පිනක් කරන්නේ නැතුව බොරුවට උදේ හවස මිය පරලෝකයේ ඥාතීන් සිහි කරන්න ගියාම ඔවුන්ගෙන් කරදර බාධා ඇති වෙන ඉඩ කඩ තියෙනවා. අපේ හැමදෙරේ තවත් පැනයක් තියෙනවා මේ බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් තමයි මේක මේ මල් පහන් පූජා කරනවා බුදුන්ට තමන්ගේ නිවසේ. ඒ මල් පහන් පූජා කරලා ඉවර වුණාට පස්සේ දෙවියන්ට පින් දුන්නාට පස්සේ මලගේ ඥාතීන්ට පින් දුන්නාට කමක් නැද්ද? ද ඔබ වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරන ආකාරයට පිනක් කිරීමෙන් අනතුරුව තමයි මලගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ. මෙතනදී මේ මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව මේ අනුමෝදන් කරන පින වඩා වැදගත් වෙනවද කියන වගේ ඒ වගේම විශේෂයෙන් මහන මේ අපේ වැඩිහිටි අම්මලා නිතර අහන ප්‍රශ්නයක් තමයි අපි හඳුනන්නේ මේ බොහෝ අවස්ථාවදී මේ බුද්ධ පූජාව එහෙම නැත්නම් ගිලම්පස බුදුන් වෙනුවෙන් පූජා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළාට පස්සේ ඉන්න අනතුරුව තමන්ගේ මළගේ ඥාතීන්ටත් ඒ පින් අනුමෝදන් කරවීම සුදුසුද යන වගේ. ඔව් ඇත්තෙම මම හිතන්නේ ඒක ඊට වැදගත් ප්‍රශ්නයක්. ඒකෙදී නිවසේ දැන් අපි බුදුන් වඳිනකොට අපිට හිතේ සද්ධාාවක් ඇති වෙනවා. අපි තුනුරුවන් වන්දනා කරලා මල් ටිකක් පූජා කරලා ගිලන් පස්සේ එකක් වතුරු වීදුරුවක් හරි තියලා පිනක් තියෙනවා. හැබැයි ඒ පින මිය පරලෝකීය ඥාතියට අපි මේ බුදුන් ඇඳලා ඒ වෙලාවේ රැස් කරගන්න පින ඔහුට ජීවිතේ සුවපත් කරගන්න මහා විශාල පිනක් නෙමෙයි. ඔහුට අවශ්‍ය දානයක් දීලා කාට හරි උදව්වක් කරලා තමන්ගේ සාපිපාසාව නැති කරගන්න අවශ්‍ය ලොකු පිනක්. ඒ අරෙන්න දැන් බුදුන් ඇඳලා පින් දෙනවා නම් ඒක කමක් නෑ හැබැයි එතකොට ඔබ නිවසේ දිනපතා පින් දෙනවා නම් බුදුන් ඇඳලා ඉවර වෙලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා පොදුවේ පින් දෙන්නේ. එතකොට අපි එක්කෙනෙක් දෙන්නෙකුට විතරක් නෙමෙයි පින් කැමති සියලු ඥාතීන් මේ පින් ලබාගෙන සුවපත් වේවා. එතකොට තමන්ගේ වර්ග પરම්පරාවල පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් සිහිපත් කරලා අපි පින් දෙනවා. ඊළඟ දේ තමයි ඔය පින් දෙනකොට අපි සිහිපත් කරන්නේ මේ එක්කෙනයි දෙන්නයිනේ. එහෙමයි. දැන් අපි ගමු පින් ගන්න බලාගෙන ඉන්නවා પરම්පරාගත විශාල ඥාති පිරිසක්. ඒ අය ගැන හිතන්නේවත් නැහැ. අපි හිතන්නේ මේ ළඟ අවුරුදු දෙක තුනක් ඇතුළත මිය පරලොව ගිය අනේ අපේ අම්මා මේ ළඟදි මැරුණා නම් අම්මා මතක් වෙනවා. තාත්තා මැරලා සමහරට අවුරුදු 10 15 වුණා තාත්තා මතකයි. එක්කෝ එහෙම එකක් තියෙනවා බොහෝ වෙලාවට මේ පවුලේ ළඟ ආසන්න මැරිච්ච දෙන්නේ තුන් දෙනෙක්ගේ නම් විතරයි මතක් වෙන්නේ. එතකොට එහෙම වෙනකොට දැන් ඒ අයට විතරක් අපි පින් දෙනවා. නමුත් අපේ මිය පරලොව ගිය අවුරුදු 50 60 70 වෙච්ච නෑදෑයෝ ඉන්නවා. සමහරට පෙර ජීවිතේ අපේ ඥාතීන් වෙන්න පුළුවන් මැරිච්ච අත්තලා මුත්තලා වෙන්න පුළුවන් පිනක් නැතුව සහ පිපාසාවෙන් දුක් විඳිනවා අනේ අපේ දරුවෝ නෑදෑයෝ අපිට පින් දෙයි කියලා. හැබැයි ඒ අය සිහි කරන්නේ ඒ අයට පින් දෙන්නේ අර කීප දෙනෙක්ගේ නම් විතර කියලා ඒ ටික දෙනාට විතරයි පින් දෙන්නේ. එතකොට අර ඥාතීන්ටත් හිතේ වෛරයක් ඇති වෙන්න පුළුවන්. මුන්ට අපිව මතක් වෙන්නේ අපිට පින් දෙන්නේ අර දෙන්න තුන් දෙනාට විතරයි පින දෙන්නේ කියලා. ආමතුරුනේ එතෙන්දී මේ ඉදම්මේ ඥාතිනම් හොතු සුඛිතා හඳු ඥාතියෝ කිව්වොත් එතෙන්දී තමන්ගේ ආත්ත මුත්ත නත්ත පනත්ත එතන සියලු දෙනාට පොදුවේ හැමෝටම අයිති වෙනවා. ඒ නිසා පින් අපේක්ෂාවෙන් ඉන්න වර්ග પરම්පරාවල් වල සියලු ඥාතීන් සංසාරික ඥාතීන් පවා අර නම් සඳහන් කරපු අයයි නොකරපු අය පින් ගන්න පුළුවන් හැම දිනාටම අයිති වෙනවා. අන්න ඒ නිසා පොදුවේ පින් දෙනකොට අර දැන් අපි ගමු හත් දවසේ දානනම් කරන්නේ දින හතර කලින් මිය පරලෝ ගිය කෙනානේ. එතකොට අපි යා විශේෂ කරනවා. හැබැයි යා විශේෂ කරත් ඔබ මතක තියාගන්න අපි ගමු නිකන් අපි හිතමු කවුරු හරි තමන්ගේ තාත්තා කියලා. ඒ තාත්තගේ නම කියලා පින් දෙනකොට මේ තාත්තා ඇතුළු මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා එහෙමවත් අනිත් අය සිහි කරන්න. එහෙමයි. ඊළඟට තුන් මාසෙන් මිය පරලෝකයේ තාත්තා වෙනුවෙන්ම තුන් මාසෙන් දාන දෙන බව ඇත්ත. හැබැයි මේ තාත්තව සිහිපත් කරලා මේ තාත්තගේ නම කියලා එයාට විතරක් පින් දෙන්න එපා. මිය පරලෝකයේ වර්ග પરම්පරාවල අනෙක් සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා සූපත් වේවා කියලා හැමෝටම පොදුවේ පින් දෙන්න. අන්න එතකොට මේ හැමෝටම මේක බෙදිලා යනවා. ඒ නිසා මොකද දැන් මෙයා එක්කෙනෙක් පින් ගත්තා කියලා අනිත් එක්කෙනාට ඒක අඩු වෙන්නේ නැහැ. මේක චේතනාත්මකව යන දෙයක්. දැන් අපි සල්ලි දෙනකොට මේක බෙදිලා ගොඩකට බෙදුනොත් එක්කෙනාට හම්බ වෙන කොටස අඩු අඩු වෙනවනේ. අන්න එහෙම දෙයක් නෙමෙයි මේක. අන්නේ නිසා ඒක ඔබ තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මම හිතන්නේ අපි මේ කතා කරපු දේත් එක්ක ඊට වැදගත් දෙයක් තියෙනවා. අපි මං හිතන්නේ ඔබට මේ වැඩසටහන් ඔස්සේ දැනුවත් කරා අපි ගිය දෙසැම්බර් 12 වෙනිදා ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ 9 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් අපි මුලතිව්වල පුදුකුඩිරි ප්‍රදේශයේ අපි පවුල් 500කට විතර රෙදිපිලි ලබා දෙනවා. ඒ වගේම ආබාධිත 200කට පමණ අපි රෝද පුටු කිහිලිකරු අත්තාරු ලබා දෙනවා. පාසල් දරුවෝ අපි 200ක් කියලා හිතුවේ. නමුත් අන්තිමට ළමයි 400ක පමණ ප්‍රමාණයකට අපි ලබා දුන්න පොත්පත් පෑන් පෑන්සල්. එතකොට මේ වගේ මේ අයට ආහාර වේලක් ලබා දෙනවා. අපි මම හිතන්නේ වැඩසටහන් දෙකක වගේ අපි මේ කාරණේ මතක් කරා. මේ කාරණේ මතක් කරාට පස්සේ විදේශ රටවල ඉන්න අපේ රටෙන් ගිහිලා ඒ රටවල් වල සේවය කරන බොහෝ පිරිසක් අපිට කතා බහ කරා. ඇත්තම බොහෝ දෙනෙක් දුක් වුණා ඔවුන්ට බඩු මුට්ටු එකතු කරලා ඔවුන්ට එහෙම මෙහිට එවන්න කාලයක් නැහැ කියලා. නමුත් ඔවුන් පුළුවන් මට්ටමින් ඔවුන්ට හැකි පමණින් අපිට යම් යම් ආධාර උපකාර කරලා තිබුණා. ඒ පින්කම් වෙනුවෙන් ඉතින් ඒ නිසා ඔබට මේ පින්කම සිදුවෙච්ච ආකාරය ඔබට ඉදිරියේ දැක බලා ගන්න පුළුවන්. මොකද ශ්‍රී ටීවී ආයතනෙන් මේ පිරිස ගිහිල්ලා මේ පින්කම වීඩියෝ ගත කරා. ඒ වගේම එදා දෙසැම්බර් 12 වෙනිදා මුලතියු පුදුකුඩිරිප්පු කයිවේලි ගණේශා කියන විද්‍යාලේ බොහොම ලස්සනට යුද හමුදාවේ සහයෝගය ඇතුව මේ පින්කම සංවිධානය කරලා තිබුණා. ඉතින් එදා අපි බොහෝ පිරිසකට රෙදිපිලි ඊළඟට අර රෝද පුටු අත්වාරු ඒ විතරන්නේ පාසල් දරුවෝ ඒ පාසලේ හිටිය ළමයි 300කට ආසන්න පිරිසක් ඒ වගේම පෙර පාසලකත් ළමයි 80 ගාණක් හිටිය ඔක්කොම ළමයි 400කට පමණ පාසල් පොත්පත් එක්කෙනෙකුට පොත් 6ක වගේ ප්‍රමාණයක් පෑන් පැන්සල් එක්ක වැටෙන පොත් පාර්සල් ඒ බැගින් අපි ලබා දුන්නා ඒ වගේම ඒ සියලු දෙනාට ආහාර වේලක් මේ වගේ අපි විශාල පින්කමක් සිදු කරා මුලතිව්වල ඔබට මේ පින්කම දැක බලා ගන්න ඉදිරි අවස්ථාව ලැබේ ශ්‍රී ටීවී නාලිකාව තුලින්. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාටම අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා. අපි මේ පින්කමෙන් සිදු කරගත්ත සියලු පින. මං හිතන්නේ අපි පින කරේ පින් පින දෙයක් ලැබෙන්න ඕනෑම පිරිසකට. අපි දන්න වර්තමානයේ බොහෝ වෙලාවට වෙසක් කාලේ වෙනකොට හැමතැනම දන්සැල් දෙනවා. දන්සැල් කන්න යන්නේ බොහෝ වෙලාවට කන්න නැති මිනිස්සු නෙමෙයි. එතකොට මේක නිකන් අර විනෝද ගමනක් වෙලා තියෙන. හොඳ වාහන වලින් ගිහිල්ලා බහැලත් අර පොලිමේ ඉන්නවා. එතකොට මේ වගේ අර කන්න නැති අයට ලැබෙන ඕනෙමයි පාර යනකොට බලින් පැනල වාහන නවත්තල කන්න දෙන්න එතකොට මේ වගේ මට්ටමක් තිය නිතින් ඒ නිසා අපි අන්ත අසරණ වෙච්ච පිරිසක් හොයාගෙන ගිහිල්ලා ඒ අයට මේ මහා පිනක් සිදු කරා ඉතින් ඒ පිනෙන් රැස්වෙච්ච සියල් පුුණ්‍ය ධර්මයන් අපි මේ පින්කම දැකබලා සතුටු වෙලා අපිට උදව්පකාර කරපු ආධාරපකාරයපු ඒ විතරක් නෙමෙයි අපිට කතා කරලා පවා ස්තුති කරපු මේ පින්කම ගැන ඒ හැම දිනාටම අපි මේ සියලු පින් අනුමෝදන් කරන ඔබේ ජීවිතවලටත් මේ අපි සිදු කරගත්ත මේ සියලු පින නිදුක් නිරෝගී භාවයේ පිණිස ඔබ හැම දිනාටම උපකාර වේවා ඔබ හැම දිනාටමත් ධර්මාබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියලා අපි මේ පිනත් ඔබට අනුමෝදන් කරනවා. ඒ වගේමයි අපි තව ඔබට මතක් කරනවා අපි එතනින් නතර වෙන්නේ නැහැ. මොකද අපිට තව විශාල වශයෙන් රෙතිපිලි අපිට එතනින් ඒකෙන් පස්සෙත් අපිට අපේ ආයතනවලට ලැබුණා. ඒ වගේම බොහෝ දෙනෙක් අපිට පිටරටින් කතා කරලා උන්ට රෙදිපිලි එකතු කරලා අපිට ඒ රෙදිපිලි එවන්න පුළුවන් කියලා මේ ප්‍රදේශවල දරුවන්ට ඒවා බෙදන්න පොත්පත් ඒ වගේ උපකරණ. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබ අපේ ආයතනයට කතා කරලා ඒ රෙදිපිලි ආදී උපකරණ ලැබෙන්න සලස්වන්න ඉදිරියේදී. මොකද අපි ඉදිරියේදීත් මේ වැනි තව විශාල පින්කම් ඒ ප්‍රදේශවල ඒ අන්තිම යුද්ධය ඇති වෙච්ච ප්‍රදේශවල අන්ත අසරණ වෙච්ච පිරිස වෙනුවෙන් සිදු කරන ඔබට පුළුවන් ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් හොඳයි අපි දැන් මේ දහම් පණිවිඩය ඔබට කරපු ආරාධනාව සතුටු සිතින් තුන්සිත පහදවාගෙන ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙමින් අපි දැන් ඔබ මේ මොහොතේදී CCTV නාලිකාවේ දුරකථන අංකය ඔබට මතක් කළ යුතුයි. ඔබ බොහෝ දිනක් මේ අවස්ථාවේදී මේ වැඩසටහන වෙනුවෙන් දුරකථන ඇමතුම් රසක් ලබා දෙනවා. ඉතින් අදත් මතක් කරනනම් ඔබට දුරකථන අංකය CCTV නාලිකාවේ 0.94යි 711යි 88යි 78යි 98 0.94යි හත්සිය එකොළහයි අසු අටයි හැත්ත අටයි අනු අට තමයි ශ්‍රීටි විනාලිකාවේ දුරකථන අංකය. ඒවගේ ඔබ බොහෝ දෙනෙක් බොහොම කැමැත්තෙන් සිටිනවා අතිපූජනීය ගලගමුව ඥානදීප ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුම් මගින් යම් යම් කරුණු කාරණා පිළිබඳ අසා දැන ගැනීමට එනම් මතක් කරන උන්වහන්සේගේ දුරකථන අංකය 0115 245 255 0115යි 245යි 255 තමයි උන්වහන්සේගේ දුරකථන අංකය. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ඔබට පුළුවන් උන්වහන්සේත් සමග ඒකාත්මික වීමට www.bhavana.org ඒ වගේම www.sadham.lk යන අන්තර්ජාල ලිපිණි අන්තරින් ඔබට පුළුවන් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ඒකාත්මික වීමට. ඉතින් එසේනම් අදත් ඔබ වෙනුවෙන් ඔබගේ දැනුම ඒ වගේම සැබෑවටම යථාර්ථය පිළිබඳව වඩා හොඳින් පසක් කර දීමට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි කරුණාබරව මේ අවස්ථාවේදී වැඩම කරවදාර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපි මේවර කලුවරේලී වැඩසටහන තුලින් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුව ඇතිව.